හොඳයි. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිම කරමු. කාල වේලාවත් ඉක්ම ගිහින් තියෙන නිසා එහෙමනම් අද දවසෙත් සෑහෙන පිරිසක් ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වුණා. ඒ හැම දිනාටම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් සාකච්ඡා කිරීමෙන් ජනිත කරගත්තු කුසල් ඔබ අප හැම දිනාටම ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි පැය දෙකකට අධික කාලයක් අප වෙනුවෙන් ධර්මයේ දේශනා කරමින් ධර්ම ගැටළු වලට පිළිතුරු සපයමින් ඔබ වහන්සේ සිදු කරගත්තා වූ කුසලයන් පතන්නා වූ කාලයකදී පතන්නා වූ බෝධියකින් සසර දුකින් මිදීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන සාදු සාදු සාදු